අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙසැම්බර් මාස 22 වෙනිදාත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කු විඤ්ඤයං රූපාං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයේ මේ පාඩේම අරගෙන පුලුවන්තරම් විස්තර කර ගන්නද නැත්නම් විග්‍රහ කර ගන්න උත්සාහ කළා මේ එහි උපදින හිත කනේ උපදින හිත නායි දිවේ කයේ මනසේ උපදින මේ හිත මතුවෙන මතුවෙන වෙලාවේ ගත යුතු පැත්තක් සහ අල යුතු පැත්තක් තියෙන බව දැනගෙන ඒ පිළිබඳව අවදීන් නැත්නම් අප්‍රමාද එහෙම නැත්නම් සතියෙන් ගත කරන උපදේශයක් සර්වඥාන්ස අපට දෙනවා. ඉතින් එතකොට ඒක පිළිබඳව හොඳට තතිමත් වෙන්න හදන කෙනෙක් බැලුවොත් ඒ පිළිබඳව නොදැන ගත කරනකොට ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද පිළිබඳව මේක හොඳ දේ මේක නරක දේ මේක සෙවිය යුතු දේ මේක නිසෙවිය සෙවිය නොයුතු දේ කියලා දැනගෙන ඒ කටයුතු කරන්න ගියාම කොච්චරක් Taman Tamanට අහේනි කර දේවල් නැත්තම් සුභසිද්ධියට අදාළ නැති දේවල් සිද්ධ වෙනවද කියලා ඒක හිතා ගන්න බැරි තරම් විශාල මාතෘකාවක් වෙනවා කර්ම ශක්ති වැඩ කරන හැටි ඒ වගේම අනවශ්‍ය කිසිම තීරුවක් නැති දෙයකින් අපි අහක යන <clears throat> චිත්ත පීඩාවල් අනුන්ට කරදර කිරීම සිද්ධ කරන හැටි ඉතින් ඒක දකිනකොට ඒක ඇහෙනකොට ඒක ගැන හිතනකොට උගා සංවේගය පහළ වෙනවා. නමුත් මේ ਸਰවචන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ මේ දුකේ ගැලී ඉන්න තව සත්වයාට තවත් සංවේගය දීලා දුක දෙන්නවත් නෙවෙයි. ඒක පිළිබඳව යම් කිසි කෙනෙක් සැලකිලිමත් නම් එහෙම නැත්නම් මේ මෙතෙන්දටකම් මේ රත් කරලා නැත්නම් මේ සංවිගේ පහල කරගන්නේ මොකටද කියලා උනන්දු වෙන කෙනෙකුට ਸਰවඥාන්සේ බලාපොරොත්තුවක් ඇති කරනවා සුතමේ මට්ටමිනුත්, චින්තාමේ මට්ටමිනුත්, කවුරු හරි උනන්දු නම් භාවනා මට්ටමිනුත්. ඒ භාවනා මට්ටමින් ලැබෙන එක රහත් වෙන්නම ඕනේ නෑ. එහෙම නැත්නම් මාර්ගඵල ඥාන ලබන්න ඕනේ නෑ. යම් ප්‍රමාණයකට අත්හදා බලන්න පුළුවන්. මේ දීලා තියෙන උපදේශ ක්‍රියාවත් කරගෙන යනකොට වෙන විදිහකට කියනවා සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ සතිය අපේ පූර්ණ ආරක්ෂකයෙක් වශයෙන් පෙනී ඉඳලා අපිට ධර්ම ආරක්ෂාව ලබා දෙන හැටි. ඉතින් එතෙන්ට යනකන් නම් මේක ටිකක් බය උපදවන එකක්. එහෙම නැත්නම් අහනකොට සංවේගී ගොඩක් නැත්නම් බය ගොඩක් පහළ වෙනවා. නමුත් මේ පහළ කරන්නේ කීප දෙනෙක් හරි කමන්නේ මේක දැනගෙන හරියට ඉදිරියට ගියොත් ඒ අයට මේ ඇතිවිච්ච සංවේගයේ මතින් වැඩි ධර්ම ආරක්ෂාවක් වැඩි සතිය ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. එතකොට සතිය අතිරේක ආනිසංස ලබලා දෙනවා. උගාවක් Tamanට අර මුල් මුල් කාලේ වැටි වැටි සතිය වඩපු එකේ ආනිසංස ගොඩක් ලැබලා දෙනවා. ඒක නිසා මේ පැත්ත කියවනකොට හරි සුත්තමේ වශයෙන් අහනකොට වුණත් සුකෝ බුද්ධාණං උපාදෝ කියලා බුදු කෙනෙක් ලෝකේ පහළ වීම බනහන අයට පවා සුඛයක් ඇති කරලා දෙනවා. ඒ කල්පනා කරන කෙනාටත් වෙනවා. වගේම අත්විඳින්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පාඩේම අරගෙන තව ටිකක් ඉදිරියට ගමන් කරන්නයි අදත් ඒකම මාතෘකාව වශයෙන් තිබුවේ. ඉතින් සර්වචන්නාංශේ මේ මට්ටම ඉහළට ගිහිල්ලා ඊට පස්සේ මේ ඇහි රූප බැලීමෙන් රස විඳින නැත්නම් දස්සන කාමය කාම දස්සන වලින් පෙරිච්ච ලෝකෙකට මේ පණිවිඩය දෙන්නේ ලෝකයා නිකන් බය කරන්න විතරකුත් නෙවෙයි. එහෙම නැත්නම් මේ ශවන කාමයේ තියෙන අයට ඔය සංගීත රාන්ත රටාවට මත් වෙලා ගත කරන අයට ඒක එන්න එන්න වැඩෙද්දි මේ වගේ බණ කියන්නේ තමන් වහන්සේ එකොඩ වෙලා එකොඩ වෙන්න බැරි අයට බය කරන්න නෙවෙයි මේකේ ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් උකුණේගේ පස්සපැත්ත තරම්වත් මොලයක් තියෙනවා නම් Taman පිළිබඳව අනුකම්පාවක් එහෙම නැත්නම් Taman පිළිබඳව සුභසිද්ධියක් අත්ත කුසලයක් කල්පනා කරනවා නම් මියන පාරදිගේ ගිහාම එක මට්ටමකදී Tamanට මෙලෝ වශයෙන්ම සහතිකයක් ලැබෙනවා එහෙම නැත්නම් මෙලෝ වශයෙන්ම ප්‍රතිශක්තියක් ලැබෙනවා ඒ ප්‍රතිශක්තිය වෙන්න මොනම දෙයකින්වත් ලබන්න බෑ වෙන මොන දෙයකින්වත් ඒක ප්‍රතිස්ථාපනය කරන්න බෑ වෙන දෙකකින් ලබන්න බෑ අනික් සියලුම දේ යොදලා හරියට මේ සතිය සම්පජඤ්ඤ මට්ටමට වඩලා ඉදිරියට ගියොත් තේරෙනවා දීර්ඝ ගමනක මුදුන්පත් වීම සිකප්පත්ත වීම කෙලපැමිණීම පෙර ලකුණු පේන්න තියෙනවා. ඉතින් සරුවච්චන්හන්සේ දවසක් ඒ වගේ සංඝයා වහන්සේලාට බොහොම ලස්සනට මේක විස්තර කරගෙන ඉන්නකොට මාරයා දැක්කා මේ විදිහට මේගොල්ලෝ බනහගෙන හිටියොත් බර ගාණක් පේස මගේ රාජ්‍යයෙන් පැනලා යනවා. මට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවට බාධා කරන්න ඕනේ කියලා. එයා එනවා මේ වගේ බණ කී කිය බුදුහාමුදුරු බණ කී කිය ඉන්න වෙලාවේ ධර්ම දේශනා කර කර ඉන්න වෙලාවේ විශාල නගුලක් කරේ තියාගෙන කෙවිතකුත් අතට අරගෙන මඩ ගොඩක් සහිත කකුල් දෙකකින් දිදිස් දිදිස් ගාලා පොළොවේ අධිකඩක තියාගෙන කකුල ඇඟෙත් මඩ තියාගෙන කිසිම කෙනෙකුට තැකීමක් නැතුව බුදුරජාණන් ළඟට ගිහිලා අහනවා ශ්‍රමණය මගේ හරක් දෙන්න දැක්කද කියලා. ඉතින් ඔක්කොමලා නිකන් කලබල වෙලා හිටිනවා. මේ කිසිම කරුසරුවක් නැතුව සරුවචාන්ස ළඟට යනම සරුවචාන්සේ එනකොටම දකිනවා මේ ආසවලයි කියලා. කියනවා පාපී මාරය තොට හරකුගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඒක කියනකොටම මාර්යා දැනගන්නවා දැන් පිරිසක් දැනගන්නවා බුදුරජාණන්සේ දැනගත්තයි කියලා. එයා කරන්න ආපු මේ පිරිසගේ විචක්කුකරණය කියලා කියන්නේ මේ පන්නට හොංකම් දීගෙන ඉන්න එක කඩන්න හදන ගතිය. විචක්කුකරණය කරගන්න බෑ. කරගන්න බැරි වුණාට එයා වාසි බස් දොඩනවා සරුවචන්නාංශයට කීල කියනවා ශ්‍රමණය බමාව අඳුනගත්තා ඒ වුණත් මම ඉරලා තියෙන දැලේ උඹලා ඔක්කොම ලහුවෙලා ඉන්නේ රූපං මම චක්කුං මම චක්කු විඥාණං මම කුහින් ගත්වා සමන තුම් මොක්ක සීති කියලා. ඔබ ඔය ඇහත් මගේ. ඔබ ඔය බලන රූපත් මගේ. ඔකේ පහළ වෙන චක්කු විඥානයත් මගේ. මෙහෙව් ඇති කල ඔබමයි කොහෙන් ගිල මයින් ගල වෙන්නද කියලා. ඔය කනත් මගේ. කනට එන සද්දත් මගේ. ඒ කනට එන සද්ද මත පහළ වෙන සෝත විඥානයත් මගේ. ඉන්ජා ශ්‍රමණය දැනගනි කොහෙන් ගිහිල්ලා මගෙන් ගැලවෙන්නද කියලා වාසි බස් දරනවා චක්කු සෝත ගාහන ජීව කාය මන කියලා. ඉතින් බුදුරණන්සේ ඔක්කොම තියා බොහොම ඉවසිල්ලෙන් අහගෙන ඉඳලා කියනවා ඉවරනට පස්සේ මේ මාර්යා ඔක්කොම ඒ කියපු කතාවල් තම්පින්නනේ කියලා කියනවා යං වදන්ති නෑ යං වදන්ති මම ඉදන්ති යම් කිසි කෙනෙක් කියනවා මේ ඇහැ මගේ කියලා යම් කිසි කෙනෙක් කියනවා මේ දැකපු රූපේ මමයි දැක්කේ කියලා යම් කිසි කෙනෙක් කියනවා මේ චක්කු විඥානේ මේ ඇහි පහළ වෙච්ච විඥානේ මගේ කියලා යං වදන්ති මම ඉදන්ති යෝවදන්ති මමන්තිච මට ඒක ඇහැ මගේ පාලනය අරද පවත් ගන්න පුළුවන් එන රූප මට මේ මායි ගැත්තේ පවතින මට නතු කර ගන්න පුළුවන් මේ චක්කු විඥාණය මට නතු කර ගන්න පුළුවන් කියලා එත් චේතේ මනෝවත්ති නමේ සමන මොක්ක සීති එතන මේ මනුස්සයා සිහියෙන් නම් කතා කරන්නේ කවදාවත් මගෙන් ගැලවෙන්න බෑ කියලා යම් කිසි සීබුද්ධියෙන් ඇතුව කියනවා මේ ඇහැ මගේ මේ ඇහැට පේන රූප මමයි දැක්කේ නැත්නම් ඒ රූප මගේ නැත්නම් මේ මාදුටු රූපේ කියලා. එහෙම නැත්නම් මේ ඇහි ඒ වෙලාවේ පහළ වෙච්ච හිත චක්කු විඥානේ මගේ කියලා. කනත් මේ වගේ මේ වගේ කියන වෙලාවේ ওই මිනිහා කියන්නේ සිහිබුද්ධිය ඇතුව නම්. ඒ කියන්නේ මත් වෙලා නෙවෙයි හීනකින් නෙවෙයි නම් කොහෙන් ගිහිල්ලා ගලවෙන්නද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ ඒ හරිම හාස්‍යයි එක පැත්තකින්. නමුත් කාට හරි විසුතුරු ඥානයක් එහෙම නැත්නම් මේ ගැලවුම් මාර්ගයක් තියෙනවා නම් යම් වදන්ති නතේමයි යම් බුදුසසුන කියනවා යම් කිසි කෙනෙක් කියනවනම් මාරය මේ ඇහැ මගේ කියලා මේ දැකපු රූපේ මම දැක්ක රූපේ කියලා එතෙන් චක්ක විඥාන ඒ මම නෙවෙයි බුදුසසුන අපි ගැන කිසිම සාක්ෂියක් වෙන්නේ ඒ ඇහැ මම කියාගන්න රූපේ මම කියාගන්න චක්ක විඥානේ මම කියාගන්න කිසි කෙනෙක් අරසාට බුදුන්සේ කතා කරන්නේ යමෙක් කියනවනම් මේක මගේ කියලා මම කියන්නේ. මම එහෙම කියලා නැහැ. යමෙක් කියනවනම් මේක මා ගැත්තේ තියෙනවයි කියලා යෝ වදන්ති නැතේ අහං යමෙක් කියනවා මේක මට ඇහැ පාලනය කරන්න පුළුවන්. ඒ නැත්නම් මේ පේන රූප මගේ වශයේ බව තියෙන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. මේක මගේ චක්කු විඥානේ මා ගැත්තේ පවතිනවා කියලා මම එහෙම කියන්නේත් නැහැ. ඒක නිසා ඔබ යම් කිසි කෙනෙක් කියනවා මේ රූප මගේ කියලා උන්දට ගිහිල්ලා කියාපා. යම් කිසි කෙනෙකුට කියනවා නම් මගේ ගැත්තේ පාන්දරේ කියලා ඔබ ගිහිලා ඒ කෙනෙකුට කිව්වන් ඒවම් පාපීප ජානායි නමේ මග්ගම්පි දක්කසීති මේක නිසා දැනගනින් මාර්යා උඹෙන් පැනලා ගියේ පාරේ හුලඟක්වත් අල්ලන්න බෑ කියලා. ඕන කෙනෙක් කියාගනිච්චවයි ඇහැ උන්දගේ කියලා මම කියන්නේ ඕන කෙනෙක් කියපුදින් ඒ දැක්ක රූපේ මගේ නැත්තම් මා දැක්ක රූපේ කියලා මම කියන්නේ ඕන කෙනෙක් කියනවනම් මේක චක්කු විඤ්ඤය චක්කු විඥානය මගේ කියලා මම කියන්නේ නැහැ. කියන කෙනෙකුට කියලා කියපන්. ඇත්තම තමයි. යම් කිසි කෙනෙක් කියනවනේ උන්ද මාර වශයේ තමයි පවතින්නේ. ඒ වගේම මගේ වශයේ ඇහැ තියෙනවා, මගේ වශයේ මා දකින්න රූප තියෙනවා, මගේ වශයේ ඒ චක්ක විඥානයේ තියෙනවා කියලා මම කියන්නේ ඒක නිසා මමගේ පාරක උහුලඟක්වත් අල්ලන්න බෑ කියලා. ඉතින් ඒකට මායя එතනම අන්තරත් දාන වෙලා ගියයි කියලා. ඒක නිසා අපි ජීවත් වෙන මුළු ලෝකෙම මේ මගේ ඇහැ මේ මා දුටු දේ නැත්නම් තියෙන දේ මට පේනවා පේන දේ මට පේන දේ එතන තියෙනවා කියලානේ අපි මේ මුළු භෞතික විද්‍යාවක් හදලා තියෙන්නේ. ඒකෙන් මේ චක්ක විඥානේ මට ඕනනම් නාසිරය යොදවන්න පුළුවන් මට ඕනනම් කටරය යොදවන්න පුළුවන් කියලා අපි උත්සාහයක් කරනවානේ. ඉතින් එහෙම කරනකොට කාටරි ඉච්ඡිතතාවව කියන්න බෑනේ මේ මං විඥානේ යොදවන්නේ ආනාපානෙමයි ආනාපානෙ මෙහිට පංගේවට හිටින්නේ නැහැ නේ. ඒකනේ අපි මේ සුදු ඇඳගෙන මෙච්ච මේ දඟලන්නේ. ඕන තැන හිටින්නේ නැහැ නේ. කවුරු හරි කියනවා නම් ඒ මනස සිහි බුද්ධිය ඇති කෙනෙක් නම් ඉතින් ඒ මනස මාර්ගපාක්ෂික වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට අපි කියමු ඊයේ ගත්ත නිදර්ශනයේ විදිහටම සක්මණේ ඉන්න වෙලාවේදී රූපෙට හිත ගියා. ඉතින් එතකොට බුදුචාන් වහන්සේ කියනවා යමෙක් කියනවා ඒ රූපේ දකපු ඇහැ මගේ ඇහැ දකපු රූපේ මගේ චක්කු විඥානය මගේ කියලා. ඒ කියන කෙනා තුළ ඇති වෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඒ දැකපු රූපේ පිළිබඳව මනාපව අමනාප පහළ වෙනවා. එහෙම නැත්නම් ඒ රූපේ දැකපු ඇහැ පිළිබඳව මනාපව අමනාප පහළ වෙනවා. නමුත් යම් කෙනෙක් දන්නවනම් රූපේ හෝ ඇහි හෝ චක්කු විඥානයේ කෙලෙස් නැහැ. ඒ වෙලාවේදී මතුවෙන මේ මනාපමනාප දෙකේ කෙලෙස් තියෙන්නේ ඔබ පරිස්සම්බයං. ඒක බව දැනගත්ත ගමන් මේ රූපෙත් නෙවෙයි, ඇහෙත් නෙවෙයි, චක්ක විඥානෙත් නෙවෙයි කෙලස් තියෙන්නේ. කෙලස් තියෙන්නේ ඒ දැකපු නැත්නම් දකින ඒ සංසිද්ධිය මත මනාපමනාප පහළ වුණා නම් එතනින් එහාට දිග්ගටෝම කෙලස්. එතෙන්ට එනකම් බුදුරජාණන්සේගේ චිත්ත විද්‍යාව මගේ චිත්ත විද්‍යාව තමයි. ආනපාන ඉන්න තාක්කල් නැත්නම් සක්මනේ ඉන්න තාක්කල් සක්මනේ ඉඳලා දැන් මගේ හිත තියෙන්නේ ඇහි කියලා දැනගන්න තාක්කල් මේ ඇහැට පේන්නේ මේ කහ පාට නිල් පාට වර්ණේ නැත්නම් අරව අසවල් අසවල් හැඩේ කියලා දැනගන්න තාක්කල් කිසිම කෙලෙසයක් නැහැ. නමුත් ඒ දැකපු දේ මනාපමනාප පහළ වෙච්ච ගමන් අභිනන්දනය කරපු ගමන් අභිවදනය කරපු ගමන් අජෝසාය තිටති කියලා ඒකට රිංගගත්ත ගමන් එතනින් පස්සේ කෙලෙසෙනවා. ඉතින් එතකොට ඒ මනාපමනාප පහළ වෙනකොටම සතිය පිහිටවන එක සාල අභියෝගයක්. දෙක ඊට පස්සේ දන්නවනම් දැන් මේ ඇහි හිටියොත් දිගටම මේ මනාපමනාප දෙක හරහා මම දාස භාවයටපත් වෙනවා කොහෙද මගේ හිත තියන්න ඕන කියලා ඒ දේ දන්නේ නැත්නම් එයාට දිගටම තියෙන්නේ අර ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ අතට ගත්තත් පිච්චෙනවා මේ අතට ගත්තත් පිච්චෙනවා නමුත් ඒ වෙනකොට දන්නවනම් ආනේ ඒ වෙනකොට මම හිතපු ධක්මනේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් එතන නෑ එතන මනාපමනාප නෑ එතෙන්ටයි මම යන්න ඕනේ එතනයි මගේ ക്ഷേම භූමිය එතනයි නිර්මල තන එතනයි නික්ලේශී තන කියලා. එතකොට බුදුරජාණන් අපිට පාරවල් දෙකක් පෙන්නලා තියෙනවා. ඉතින් එතෙන්ට යන්න අපි කල්යතු සතිය පිහිටලා තියෙන බෑ. සතිය පිහිටවන්න මේ කය කායේ කාය අනුපස්සී කියන විදිහට කයේ විවිධ යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති කියලා මේ කය කොයි කොයි ආකාරවලටද පිහිටන්නේ ඒ පිහිටන පිහිටන ආකාරයේ මම දැනගන්න ඕනේ යනකොට යන බව කනකොට කන බව ඉදිරිය බලනකොට ඉදිරිය බලන බව, පැත්ත බලනකොට පැත්ත බලන බව, අත නමනකොට අත දිගානකොට ඒ විස්තර වශයෙන් කියලා තියෙනවනේ. ඒ හැම එකකදීම මෙහා පිහිටලා තියෙන්නේ මෙහෙමයි කියලා අල්ලගන්න පුළුවන් නම් කොයි වෙලාවක හරි හිත දඩබ්බර වැඩක් කරපු ගමන් කොයි වෙලාවක හිත කනට නාසයට දිවට හෝ කය වෙන තැනකට ගිය ගමන් එයාට දැක ගන්න තියෙන ක්‍රම දෙකක් තමයි එකක් මේ සක්මන නීරසයි එතන නෑ මනාපමන පහළ වෙන ගතියක් තියෙනවා. අමනාපේ තමයි පහළ වෙනවන පහළ වෙන. මොකද හේතුව මේ මේ තර්ක මනස කැමති නැහැ භාවනා කරනවට. ඒ වෙනුවට අර දකින දේ අහන දේ බොහොම රසවත්. ඉතින් එතනින්ම දැනගන්න පුළුවන් මේ හිත මනමේ කුමාරි කඩුව කාටද දෙන්නේ කියනවා වගේ මේ මෙතෙන් යන්නේ මොකටේ කියලා. අහම්බයක්මද? එහෙම නැත්නම් මේ කර්ම දෝෂයක් විතරමද? එහෙම නැත්නම් <clears throat> අහුනොත් අවස්ථාවේ වැඩි කෙලස් තියෙන තැනට මේක යනවා. ආන්නේ කාරණා දෙක දැනගෙන මේ එක දවසක එක තැනකදී මේක ඇල්ලුවා නම් බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා තේරෙයි. බුදුජානන්තේ පිරුණ පාව භවණ හැබෑව. නැත් ධර්මයේ සජීවීකම උලේදී අපිට තේරුම් ගන්න වේද පිලේදී තේරුම් ගන්න පුළුවන් වේද කියන්න බෑ. කොයි වෙලාවක හෝ මම හිත පිට යනකොටම පිට යන්න එපයි කියලා හිතන්න එපා. මේ මාර්යා බුදුරජාණන් වහන්සේටත් ඇවිල්ලා මේ උලීලි පානවා නම් අපිට මොන කතාවද? අපි ඇවිල්ලා මේ නිකම්ම නිකන් තිරිබිරිස්ලා. බුදුරජාණන්සේ මෙච්චර මේ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා බුදු වෙලා බුදු වෙලා ඒත් ඇවිල්ලා අඬ අරපානවා. එහෙමනම් අපිට කියන්න බෑ අපේ හිත පිට යන්නේ කියලා. අපිට කරන්න තියෙන්නේ ගියාට පස්සේ පමානොවි පුළුවන් තරම් ඉක්මනට දැනගන්න ඕනේ. දැන් මේක දිගේ යන්න හේතුව අර නික්ලේශී අරමුණ පන්නලා කෙලෙස් අරමුණක් දිගේ යනවා පුළුවන්ද මේ දැකපු අරමුණට රින් ගන්න නැතුව ඉන්න. අභිවදනය කියන්නේ නැතුව නැත්නම් කටමැත දොඩවන්න නැතුව ඉන්න. එහෙම නැත්නම් අභිනන්දනය නොකර ඉන්න. ඒ අභිනන්දනය කටමැත දෙඩවීම සහ රිංගීම ඒකේ අනිත් පැත්ත තමයි මූල කර්මස්ථානයේ තියෙන තිබ්බට හිටින්නේ නැහැ. තියන්නේ ඉස්සලා ලාහට ගෙම්බැල්ලු වගේ පැනලා යනවා. අරමුණේ තියෙනකොට තියන්නේ ඉස්සලා පැනලා යනවා. අරමුණ කිසිම රස වින්දනයක් කරන්නේ නීරසයි, කම්මැලි, ඒකාකාරී, බයයි, අනතුරුදායකයි, අසරණයි. සැක කරන දිග්ගටම තියෙනවා. ඒ ගැන අම්මා මුත්තා කිව්වත් කමටහන් වார்த்தාවේ ලියන්නෙම නැහැ. ජීවන බණ කමටහන් වார்த்தා ඒක මූල කර්මස්ථානයේ නොලියා අල්ලපු gedara කතාවලු ඊයරට කාපු පරිප්පුද කියලා ඒකට ලුණු මදිද කියලා ඔක්කොම ලියනවා. මූල කර්මස්ථානය ගැන කවදාවත් ලියන්නේ නැහැ. කොහොමදට කියවලා බලන්න මේ කියලා දීලා උපදෙස් දීලා මේකමයි මං අහන්න ඉන්නේ කියලා කන රුකුල් දීලා අහගෙන හිටියද මූල කර්මස්ථාන ගැන මොකුත් නැහැ අහලා පාලා තියෙන වට පීස් ගැන හින්න කතා ලියන ඒ කවදා හෝ යෝගාවචරය දැනගත්තොත් බුදු දන්වාංශය අපට දීලා තියෙන ඊටාම ගැඹුරු රහසක් පාරයට විරුද්ධව කෙලෙස් වලට විරුද්ධව කරුණාකර බුදුන්ගේ පැත්ත ගනි කරුණාකර මාර්ගයේ පැත්ත ගන්න එපා මේ අත අමතර අරමුණු ගැන මෙච්චර ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග අංග බලන්න යන්න එපා. තමන්ගේ මූල කර්මස්ථානේ පුළුවන් තරම් ව්‍යංජනාන ව්‍යංජන බලන්න. අංග ප්‍රත්‍යංග බලන්න. හැඩ බලන්න. ආකාර බලන්න. සටහන් බලන්න. ගති බලන්න. ස්වභාව බලන්න. ස්වභාව බලන්න ගියොත් එතන අරසාවක් තියෙනවා. ඒ අරසාව තහවුරු කරගෙන ඒත් ඔය හිත පනිනවනේ හරියට බුදුහාමුදුර ගාට මාරයනවා වගේ පැන්නට පස්සේ දැනගන්න පුළුවන් නම් හරිය මෙච්චර ආරක්ෂක භූමියේ ඉඳලා මෙයා පැන්නා පැන්නට පස්සේ දැන් ඔන්න මායයට විවෘත වෙනවා. අන්න එතනදී ඒක වැඩි වැඩි දිග්ගැසෙන්න දෙන්නේ නැතුව පමා වෙන්න දෙන අප්‍රමාදීව මේක දැනගෙන දැන් මෙතෙන්ද හිත යන්න හේතුව මෙතනම රසයි. මේ කෙලස් මෙතන විචිත්‍රයි. මෙතන සිද්ධි බහුලයි. ඒ සිද්ධි බහුලට හිත යනවා. ඒ නිසා බුදුජානන්සෝම කියනවා ඔබ අප්පගේ බුදුලේ හිටපන්. ගෝචර භූමියේ හිටපන්. අගෝචරයට ගිය ගමන් මායයත් එක්ක කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා යෝගාවචරයා මේ ගෝචර අධ්‍යත්තේ තේරුම් ගත්තා නම් නැත්නම් අදිශයකදී මම හිත පිහිටවන්න ඕනේ කොතනද කියන කාරණාව. උදාහරණයක් වශයෙන් කියනවා ඉඳගෙන ඉන්නකොට අපි ඉඳගෙන ඉන්න ඉරියව්වේ නැත්නම් ආනපානෙ හිත පිහිටු නැත්නම් පිම්බීම ඇකිලිම. ඇවිදිනකොට ඇවිදින ඉරියව්වේ හිත පිහිටුන නැත්නම් අපි වම දකුණ හිත පිහිටනවා. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව්වේ හෝ පයේ බර ගතියේ හිත පිහිටුවනවා. නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉන්න ඉරියව්වේ හෝ එතන ස්පර්ශය දැනෙන්න හිතනවා. ඔය ඔය ඉරියව් හතරනේ ඔය ප්‍රධාන ඉරියව් හතරයි. නැත්තම් ඉරියාපත කියලා කියනවා. ඔය හැම ඒ අතරමැද සංදිත් එක්ක ඔක්කොම 84000 ඉරියව් තියෙනවා. සිව දෙවියෝ ඉරියව් 84000ම පෙළලා තියෙනවලු යෝග යෝගේ යෝග ශාස්ත්‍ර කියන්නේ ඒකයි. අපි කොයි ආතනෙ හිටියත් ඒක යෝග ආතනයක් තමයි. බුදුරජාණන්සේ ගන්නර ප්‍රධාන ආතන හතරයි. ඒකෙත් අපි ආධුනිකයට කියලා දෙන්නේ සක්මන් භාවනාවයි පරියංක භාවනාවයි. ඒක දැනගෙන මේක තමයි ගෝච රාජ්‍යත්වය. මේක අප්පගේ බූදලේ. මේක අප්පගේ උරුමේ. ඔතෙන්ද වෙලා හිටපන්. පිටි ගියොත් අමාරු වැටෙනවා කියලා. මේ කියලා තියෙද්දි අපි බොහෝ විට ඒක ලස්සනට චෝදනා කරන්න පුළුවන් වෙන්නේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න පුළුවන් වෙන්නේ කමඨාන් වාර්තාවට තමයි. කමඨාන් වාර්තාව ලියනකොට මූල කර්මස්ථානය ගැන නොලියා මේ අනත් අනම්මනන් දෙය ගැන ව්‍යංජන ගැනීම, අනුව්‍යංජන ගැනීම, නිමිති ගැනීම, අංග ප්‍රත්‍යංග ගැනීම කොච්චර යෙදিলা ගත කරනවද කියලා බලන්න. ඒ කියන්නේ මූල කර්මස්ථානය පිළිබඳව නොසලකෙල්ල. ඉතින් මේකට ඒ කැටකිරිල්ල කැටකුරුළු පැටියගේ උපමාව බුදුරජාණන් වහන්සේ ගෙන හරපානවා සත්‍ය කතා කරනකොට දවසක් කැටකිරිල්ලියක් පැටියට කියලා ගියාලු. උඹ මේ හාලා තියෙන ඉඩමේ පස් කැටයකට හැංගිලා හිටපන්. මම ගිහලා කැමරටයක් හොයන්න එනකන් කියලා. ඉතින් අරූටත් හිතුණලු සිංහ සෙයියාවෙන් නෑ නෑ ඔක හැංගිලා ඉන්න ඕනේ නෑ නේ ගල පස් කැටයක් උඩට වෙලා ඉන්න ඕනේ. ඉතින් ගිහලා අවුව තපතපයින්නොට එක පාරට කුකුසෙක් ඇවිල්ලා නැත්තම් කුරුළු කොහෙක් ඇවිල්ලා ගහගත්තලු. ගහනකොටම මෝ කියවලු කාගවත් වැරද්දක් නැහැ මගේමයි වැරද්ද. කාගවත් වැරද්දක් නැහැ මගේමයි වැරද්ද. කාගවත් වැරද්දක් නැහැ මගේමයි වැරද්ද කියලා මම කෑ ගහනවා. අම්මා කියු දෙවනම් හරිනේ. ඉතින් අර කුසා අහුවලු තෝ තෝගේ වැරද්ද කියලා කියන්නේ තෝ කොතන හිටියෝ බේරෙන්න පුළුවන් කියලාද? නෑ නෑ මට තැනක් තියෙනවා බේරෙන්න පුළුවන් තැන. අම්මා කියලා තිබ්බා. ඇහුවේ නෑ. මේක නිසා කාගවත් දෝෂයක් නෑ. මම අම්මා කිව්ව දෙවන වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ කොළඹ බොච්චර බණිතකම් කියනවා මම දැන් නිදාස් කරනවා. ඔබ කියලා බේරියම් බලන්න ඔබ ওই ගෝචරත්වයට භූමියට ලහිඳලා කියලා පස්සේ මූ නිදහස් කරාලු. මම හිතන්නේ කැට කිරලගේ මස් නැහැනේ පොඩ්ඩක් ඒක නිසා කුරුල්ලා තාලා දාන්නදී. ඔය මහ ලොකු කුදුර නෙවෙයිනේ. මූ ඊට පස්සේ ආපහු ඇවිල්ලා අර හාබු හාබු හොස්පිටල් එක යට වෙලා හිටියලු. ඉනකොට මුට ආයත් හිතනලු අම්මයි ඉඳලා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ඉන්නකොට ඌ හොඳ සැලකිල්ලෙන් දැන් ඉන්නේ ගල උඩටලා ඉන්න පුතුමාකාර එනකොට කී ස්කාන වේගෙන් එනවා තේරුණාලු කොහෙන් එනවද දන්නේ පියාකුස් එක පාට මු යතර හැංගෙනකොට පියාකුස් ඇවිල්ලා අර ගලේ වැදිලා පපුව පැල්ල පැල්ල ගියා. ඉතින් දෙවෙනි සැරේ ඌ හිටියේ බොහොම උනන්දුවෙන් හිටියේ අගෝචර භූමියේ. හැබැයි අපේක්ෂාවෙන් හිටියා දැන් කොයි වෙලාවක හරි මෙහා එනවා. ආපු ගමන් වහාම තතනන් නැතුව වහාම තමගේ ගෝචර භූමියට යන්න පුළුවන් වුණොත් පියාකුස් ඇතන වැඩෙනවා. ඒ වගේ හදිස්සියක් කොයි වෙලාවෙ වේදනාවක් කියන්න බෑ. එහෙන් කොයි තැනෙන් අපිට කාමයේ උපදවනක් දන්නේ. එහෙම නැත්නම් දසන කාමේ. නැත්නම් කාම දසන. ඒකෙම කණින්, නාසයෙන්, දිවෙන් කන්නේ මේ වෙලාවේදී තමගේ ගෝචරාජ්‍යත්වය සිහිපත් කරලා එතෙන්ද කෙටිම මාර්ගිකෙන් යන්න පුළුවන් පාර හදාගත්තා නම් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී තමන් සති ධර්මයේ රකින්නවා නම් සති ධර්මයේ විසින් තමන් රකින්නවා. ඒකටයි වෙන පුද්ගලික හමුදාවක් හෝ සන්නද්ධයක් හෝ පිස්තෝලයක් අවශ්‍ය කරන්නේ නැහැ. මේක තියලා හදලා තියෙන්න ඕන නිතරම. ආනේ බව දන්නවනම් එතකොට අර පියාකුසර විචිදේ තමයි මේ බුදුජානන්සේ කියනවා මේ මායයට එතකොට ඒ ගලකට වැදිච්ච කවුඩෙක් වාගේ මැරලා වැටෙනවා කියලා. ඒ වැටෙන්නේ මොකටද? ඒ වෙලාවෙම දක්ෂකම නෙමෙයි ඊට ඉස්සෙල්ලා ගොඩාක් හදිසි අනතුරු වලදී Tamange ගෝචරජ්‍යත්තේ තීරුම් අරගෙන හිටියා. තීරුම් අරගෙන හිටපු නිසා එයා හදිසි තැන් වලට නොයනව නෙවෙයි. හදිසි අනතරලපත් නොයනව නෙවෙයි. ගියාට පස්සේ ඉන්නේ පුදුමාකාර අප්‍රමාදයකින්. පුදුමාකාර එලඹ සිටි සිහියකින්. පුදුමාකාර සතියකින් ඉන්නේ මම දැන් ඉන්නේ අගෝචර භූමියේ. තාත්තගේ ඉඩමේ නෙවෙයි. ඒ නිසා මොනවාරි වුණොත් අර ආරක්ෂක භූමියට යන්න ඕන කියන කතාව දන්න නිසා ඒකෙනත් අමාරු වැටෙන අනතුරුදායක දැනකටපත් වෙනවා. පත් වුණාට අදිශයක් වෙච්ච ගමන් වෙන මොනවත් කරන්නේ තමන් අර ආරක්ෂක භූමිට යන එකයි කරන්නේ. ඉතින් ඒක ඒ වගේ සිද්ධි ਸਰුවඥ ජීවිතේ ඒ වගේම ਸਰුවඥ ශ්‍රාවක ජීවිතවල තාමත්ම ලස්සනට වෙලා තියෙනවා. ඒ නිසා මේ ධර්මය හරියට අවස්ථානුකූලව පාවිච්චි කරලා ඔය මොන්න තරම් මායя දැල දාලා තිබ්බත් ඇහැ යාගේ වුණත් රූපේ යාගේ වුණත් චක්කු විඥානේ යාගේ වුණත් කන යාගේ වුණත් සද්ද යාගේ උනත් සෝත විඥානේ යාගේ උනත් කියන මේ හැම දෙයක්ම දාලා තිබුණාම තමන්ගේ අර ගෝචර අධ්‍යාත්මයේ තේරුම් අරගෙන මූල කර්මස්ථානයේ තේරුම් අරගෙන සත්‍ය ආරක්ෂාව තේරුම් අරගෙන ඉන්නවනම් අරවට ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් හැකිල්ල දිග ඇරිලා නම් තමන්ගේ පැත්තෙන් කොක්කක් නැත්නම් වෙන කොක්කක් තමයි ඇල්ලුවට අහුවෙන්නේ නැහැ. තමන්ගේ පැත්තේ කොක්කක් තිබුණොත් තමයි කොක්කට පැටලෙන්නේ. ඒ කොක්කට තමයි සංයෝජන කියලා කියන්නේ. ඒ නිසා විසි කරන්න එපා කොක්ක. ඇකිල්ලා තියෙනක දිගහැරලා තියාගන්න. පහුරු බැඳෙන්න දෙන්න එපා දිගහැරලා තියාගන්න. ඒ කියන්නේ චපල වෙන්න එපා. වංචනික වෙන්න එපා. ෂට වෙන්න එපා. මායාවී ධර්මයට අහු වෙන්න එපා. අපිට කවම කවදාකවත් තව කෙනෙක් මායාවී තත්ත්වයටපත් කරන්න බෑ. ෂට කරන්න බෑ. රවට්ටන්න බෑ. Taman රැවටෙන්නේ නැතුව. ඉතින් අපි හිතනවා මේ ලෝකයේ රැවටිල්ල බොහොම දක්ෂ වැඩක්. රවට්ටපුවට පස්සේ මට එයා මොඩේ වෙයි මන් දිනයි කියලා. දැන් රවට්ටන්න හදනකොටම තමයි රැවටිලා ඉවරයි. ඒ නිසා තමයි ළඟ තියෙන මේ ෂට මායාවි ගති නැතුව තමන් කටයුතු කරනවා නම් ඒ අනතුරින් වළකින්න පුළුවන්. රට්ටපාල ස්වාමීන් වහන්සේ කතාවෙත් තියෙනවා බොහොම ලස්සනට උන්වහන්සේක ප්‍රකාශ කරනවා. රට්ටපාල කුමාරයා අම්මගේ තාත්තගේ බූදල් හත්මුතු પરම්පරාවකට අයිතිකාරයා. කියන්නේ ගෙදර හිටපේ ඔක්කොම කොල්ලා. අර ඒක පාරට හිටෙනවා මේ ගීකේ ඉඳගෙන Brahmacharya හරියට රකින්න බෑ. මට පැවිදෙන්න ඕනේ කියලා. නමුත් ਸਰවඥාන්සේ අභියෝගයක් දෙනවා. අම්මා තාත්තා කැමැත්ත අරගෙන නැත්තම් ගන්නෑයි. ඉතින් මෙයා ගිහිල්ලා බොහොම නම්බුකාර විදියට දෙමාපියන්ගෙන් අවසර ඉල්ලනවා දෙමාපියන් කියනවා බෑ. දිවිංසර් කියනවා බෑ. ඒක කියනවා ඔබ මැරුණත් අපි පුතේ වෙන් වෙන්නේ කනගාටුවෙන් මේ ඔබ මරණ පණදීදී කොහොම වෙන් වෙන්නේද කියලා අහනවා. අම්මා කෙනෙක් අහනදී උඹ මැරුණත් හදිස්සියේ අපි උඹෙන් වෙන්නේ කනගාටු මේ පණ තියදී කොහොම වෙන්නේද තුන්වෙනියටත් බෑ කියනවා එතකොට මේ කාපට් ඇල්ල නැති අමුගොම තියෙන පොළොවක වැටිලා කියන එක්කෝ මරණේ එක්කෝ පැවිද්ද කියලා. ඉතින් අම්මලා පුළුවන් තරම් දන්න දහංගයට දානවා. එයාව නැගිට ගන්න කොහමරි දවස් 3ක් 4ක් විතර නොකා ඉඳලා කොහමරි යාළුවෝ ඇවිල්ලා කියනවා දැන් මේ මනුස්සයා මෙතන මෙයා හැටි අපි දන්නවනේ. මෙයා අනිවාර්යයෙන් මෙතන මැරුණොත් දැන් කරන්න බෑ. අපි මෙහෙම කරමු පැවිදි වෙන්න ඇරලා සිවුරු අරමු. මරු හොඳ නායද හොඳ යාළුවෝ ඉන්නවා අම්මලාට අපේ යාළුවෝ තමයි අම්මලාට දෙන ලනු. මේක තමයි ලේසින් වැඩේ. එතකොට පස්සේ ගන්න පුළුවන් කියලා. ඉතින් අම්මලා අකමැත්තෙන් කැමැත්ත දෙනවා. ඉතින් මේ රටපාල කුමාරයා ඊට පස්සේ වහම නැගිලා අතපය සකස් කරගෙන කැම ටිකක් කරේ මේ කාලේ බුදුරජාණන්සේ ගියාට පස්සේ පුනචානෝ මට අවසර දුන්නද? ඔව් අවසර දුන්නා. එයාට ඕන කරලා තියෙනච්චනේ මෙයා කරන්නේ පැවිදි වෙච්ච ගමන් පලාතක ඉන්නේ නැහැ. ඔය එක්කෙනෙක් හරි උඹලා පැවිදි වුණොත් ගමේ නම් ඉන්න එපා. මේ වට කරගෙන ඉන්න මේ යම පල්ලෝ ගහන කොකු එව්වා බොහොමත්ම සූක්ෂමයි. පැවිදි වුණා නම් පලාතක ඉන්න එපා. නොදන්න පැත්තකට යන්නේක හොඳයි, හිඟා කණේක හොඳයි. ඒ රට බලකමලටත් ඒක වෙනවා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ මේ බුදුම අවුපනා වෙන්නේ අබිනිෂ්ක්‍මණය කරේ ඇත්තටම අබිනිෂ්ක්‍මණය පිළිබඳ අපේ සාසනයේ තියෙන හොඳම නිදර්ශනය. පස්සේ මේ ශාන්සේ රහත් වුණාට පස්සේ කල්පනා කරනවා බුදුහාමුදුර වන්දනා කරන්න යන්න ඕනේ කියලා. ඒකට කියනවා මේ අඤ්ඤ භව ප්‍රකාශ කරන්න යනවායි කියලාත් කියනවා. ඊට පස්සේ ඒ ශාන්සේ ගෙදර යනකොට දැන් සෑහෙන පරතරයක් කාලේ. කවුරක්වත් මේ ශාන්සේ අඳුරන්නේ නැහැ. පස්සේ මේ ශාන්සේගේ වෙලාවකට හොඳට හෝ නරකට අර තාත්තගේ සිටුමැදුර තියෙන වීදියේ පින්නපාත යනවා. ඒ ගෙදර ඒ සිටුමැදුර දකින්නකොට සංඝයාට බයිනවා එක්ක හග්ගෙඩිය කියන නැත්නම් සෝම්පාල කියන. මොකද මේ ගෙදර ඉන්න දරුවා හොරකම් කරගෙන ගියයි කියලා. දැනුත් අගෙනලු හක්ගෙඩි හක්ගෙඩි කියනවනේ. නැත්තම් සෝම්පාල කියනවා බණ්ඩාරනායක වරපු කාලේ කියන්නේ සෝම්පාල කියලා. ඒ කොහොම හරි gedara කවදාකවත් පින්නපාතයක් දෙන්නේ නැහැ. සංඝයාගේ මූණ බලන්නෙත් නැහැ. ඒ තරම්ම ද්වේෂයෙන්. ඉතින් මේ ශාංශගේ පහු කරගෙන යනකොට දාසියක් ඊට ඉස්සලා දවසේ හදපු රොටියක් නරක් වෙලා විසි කරන්න පාර පයින්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන නංගියෝගේ ගෙනියන්නේ විසි කරන්න පාත්‍රයට දාන්නයි කියලා. ඉතින් බලනවා හාමුදුරු කෙනෙක් මේ මන ඒ ඒ 16ට එච්චර හැංගීමක් නැහැ මේ අපේ ස්වාමි දරුවා පැවිද්දට ගිහිල්ලා මේ අපේ මේ හිතුමදුර පාළු වෙලයි කියන කතාව අරක දානවා. දානකොට අත අත දිහා බලනකොට මතක් වෙනවා මගේ ස්වාමි දරුවන් ආසේ තමයි කියලා. කකුල් ටික තියා බලනවා එතකොටත් තේනවා අනිත ඔක්කොම වෙහිලා. ඒක දුවන ගෙදර ගිහිල්ලා සිටුමෑනියන්ට කියනවා සිටු අම්මට ආර්යාවෙනි මේ අපේ සිටු කුමාරයා ඇවිල්ලා ඉන්නවයි කියලා. අම්මට එතකොට හිතන්නවත් බෑ. ඊට පස්සේ කියන උඹ කියන කතාව ඇත්ත නම් උඹ දාස් භාවයෙන් නිදහස් කරනවා කියලා. නෑ නෑ පොඩ්ඩක් කියලා බලන්න මම දැක්කට කියන්නේ කියනකොට තාත්තාව පිටක් කරනවා. යනකොට මේ ශාංශ පොඩ්ඩක් එහා තැනට ගිහිල්ලා කැඩිච්ච එකක් ළඟ පාගපිටියක් ගාව ඉඳගෙන අර රොටි කෑල්ල වනදරනවා. ඉතින් තාත්තා ගිහිල්ලා කියනවා ඇයි මේ මේ සිටුමාලිගාව තියෙද්දි මෙච්චර මේ දසිදසන ඉඳද්දි මේ කුණු වෙච්ච රොටියක් වළඳන්නේ ඇයි කියලා කියනවා. ඒතකොට කියනවා කොහොම හරි මේක තමයි මගේ දවල් ආහාරය දැන් යන් කියනවා ගෙදෙට. නෑ. ආයෙ ගෙදෙට යන්නේ දැන් මේක පවර්ලා ඉවරයි. අද වළඳලා ඉවරයි. ඊට පස්සේ කියනවා හෙට ආ හොඳයි. හෙට දාන්නට යනවා. ඉතින් දාන්නට යනකොට අම්මයි තාත්තයි මොකද කරන්නේ? පරණ අඹුව පස් දිනක් ඉන්නවා. ඒ පස් දිනාටම කියනවා යම් ආකාරයකට සැරසුනොත් කුමාරයා උඹලකට වශී වෙනවාද? ඒ ආකාරයට සැරසෙන්නේ කියලා නැන්දම්මා කියනවා. හිතාගත්තා කියන්නේ ඊට පස්සේ අම්මගේ තාත්තගේ බූදලේ පැත්ත මේ පැත්තෙන් ගෙනත් තියෙනවා තාත්තගේ බූදලේ මේ පැත්තෙන් ගෙනත් එක රිද්දකින් වහනවා. රිද්දකින් වහලා මැදින් පනවනවා ආසනේ. ආසන ස්වාංශය වඩිනවා. වැඩියට පස්සේ ආසනේ වඩිනාට පස්සේ අර පස් දිනාම ඇවිල්ලා අහනවා. මේ ඔච්චරම මේ Brahmacharya රැකලා දිව්‍ය ලෝකේ ගිහිල්ලා ගණ්ඩ හදන සුරංගනාවේ අපිටත් වැඩිය ලස්සනද කියලා අහනවා. එතකොට රටපාලක වරණ නැගිනියනේ මම මේ තුරංගනාවන් පිළිබඳ අපේක්ෂාවෙන් කරන පැවිද්දක් නෙවෙයි කියලා අර ගෑණිට නංගි කියනකොට ගෑනට කලන්ත ඇදලා වැටෙනවා. Tamangeම අඹුවට නංගි කියලා කතා කරනකොට ඒගොල්ලන්ගේ කියන්නේ මේ පැත්තේ කොක්ක නැහැ. ඒ පැත්තේ කොක්ක තියෙනවා. කොක්ක දානවා අහුවෙන්නේ නැහැ. ඒකට ඉතින් කලන්ත වෙන්න බෑ. මොහරි කලන්ත ඇල්ල වැටෙන පස්සේ නැන්දම ඇවිල්ලා විජහට අයින් කරන මේ මල හොන්තු තිබ්බොත් එimhe ආයේ අරමස ගන්නෙත් නැතුව ගෙදර හනින්දා. ඊට පස්සේ කියනවා සේවකයන්ට දෙපැත්තේ තියෙන ඒව ඇරලා පෙන්වන්න කියලා වැහුවා. ඇරියට පස්සේ එහා පැත්තේ ඉන්න මිනිහ පේන්නේ නැහැ. ඒ තරම් වස්තුව. දැන් මේ දෙන දැන් මෙතන මේ සම්දර්ශය වෙන්නේ මේ අටපාරක මට ඔර්ලෝසෝ දිහා බලනකොට 11 මාරක් පැනලා. ඊට පස්සේ කියනවා මම පින්න පාත යන්න. මොකද දැන් මේ දාහනේ බලන්නේ නැහැ මේගොල්ලෝ මේ සංගීත සම්දර්ශන. ඊට පස්සේ විජහාර කරන්නේ දාහන ටික ගෙනත් දීලා දැන් දාහනේ වළඳලා මේ සංස එළියට යන්නේ ওই බුදුරජාණන්සේ මහරයට කිව්වා වගේ ලස්සන කවියක් කියාගෙන. ඒක තමයි මට ඇත්තටම මේ ධර්ම දේශනාව සම්බන්ධ කරන්න ඕනේ. ඕදහි මිගවෝ පාසං. නාසදා වාකරං මිගෝ. බුත්තානි පාපං ගච්ඡාම කන්දකෝ මිග බන්දකෝ. මම කියනවා දක්ෂ හැමදාම හේන කණ්ඩේන මුවෙක් දැකපු හේන් ගොවියා මුවාට උගුලක් අටවනවා. අටවල පැත්ත කරලා බලන ඇවිල්ලා ගැස්සුනොත් එතරම් මරන්න කියලා හිතලා. අර දක්ෂ මොහ ඇවිල්ලා ඒකේ තියෙන හැම කනවා උගුල ගස ගන්න නැතුව. කාලා මොහොවැද්දා බලාගෙන ඉඳද්දී තමන්ගේ ආරක්ෂක ස්ථානට යනවා. ඉතින් අර මොහොවැද්දා බලාගෙන ඉන්නවා වෙන මොහ ආපු ගමන් ගෙඩිය පිටින් කාපුවාම හැම විතරක් නෑ උගුලත් ගස ගන්නවා. මේක හැම විතරක් කාලා උගුල ගස ගන්න නැතුව යනවා. ඉතින් යෝගාවචරයට තියෙන මොන රූපේ දැක්කත් කිසිදාක වැටෙන්නේ නැහැ. රූපේ දැකලා ඒකට ඇති වෙන මේ මනාපයමනාපේ තමයි ඇතුලේ තියෙන උගුල. මේක දැකලා දැකව පමණින් නැත කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැක්කට මොකද පොට්ටෙක් බලන්න වගේ බල්ල නැත කරන්න පුළුවන්. රූපේ කෙලස් නැහැ. හැබැයි රූපේ ඇතුලේ තියෙනවා. හැම ඇතුලේ තියෙනවා මන්ද. ඒක ගැස්සුනොත් උගුල වැටෙනවා. ඊට පස්සේ උට කරන්න දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ හැම කාපං උගලගස ගන්න එපා. එතෙන්ට යනකම් සතිය වඩන්න ඕනේ. එතෙන්ට යනකම් අප්‍රමාදේ වඩන්න ඕනේ. ඒක නිසා මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බණට කියනවා මේ භික්ෂුවක් අරක කරන්න හොඳ නැහැ මේක කරන්න හොඳ නැහැ කියලා මේ එක එක නැවිලා අපිට ඇඟිලි දික් කරන්න හදනවා. අපි භික්ෂුවක් වශයෙන් අපි තමයි ඕනම දෙයක් කරන්න පුළුවන් දක්ෂෝ මේ ලෝකේ. අපි බුදුහාමුදුරන්ගේ අරහං ගුණයෙන් ආපු දරුවෝ. ඒ නිසා අපි දන්නවා ඇල්ලුවට කරන්ට් එක වද්දා ගන්න නැතුව වැඩේ කරන්න. අපි දන්නවා රසම සවුල කණ්ඩ හැම ගස ගන්න නැතුව. ඒ දන්නේ නැති කට්ටිය ගොඩේ ඉඳලා අපිට ඇඟිලි දික් කරන්න යනවලු භික්ෂුවක් මේක කරන්න වටින්නේ නැහැ මේක කරන්න නැහැ උන්ද දන්නේ නැතිලු උන්දලා දන්නේ නැතිලු අපි බුදුහාමුදුරන් ගෝලියෝ කියලා. බුදුහාමුදුර අපිට උගන්ලා දීලා තියෙන්නේ අන්නේ වගේ දැලිපී හැරෙන කපපන් මහිල විතරක් කැපෙන්න අහම කැපෙන්නේ නැති. ඒ නිසා භාවනාවේදී පුළුවන් නම් කොහේ හිත ගියත් ප්‍රශ්නයක් නැහැ. සද්දෙකට ගියත් වේදනාවට ගියත් යනකොටම දැනගත්තොත් ඔන්න මම හිතිය යුත්තේ කාය විඥානේ දැන් ඔන්න චක්ක විඥාණයට ගියා සෝත විඥාණයට ගියා කියලා මාරුණ බව දැනගත්තම මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. කලබල වුණොත් තමයි මෙතන තියෙන කෙලෙසේ. ඊට පස්සේ මේක තව දුරටත් දැකීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. දැකපු එක නැවත නැවත බලන්න තියෙන ආසාව නම් අනිවාර්යයෙන්ම ගෙවැදීමක් අභිවදනයක් අභිනන්දනයක්. දැක්කට පස්සේ ආපහු එන්න පුළුවන් නම් මොකක්වත් වෙන්නේ නැහැ. දෙකීමේ මොනක්වත් වෙන්නේ නැහැ. ඒක දැක්කට නොදැක්කා වගේ කියනවා දිත්තේ දිත්ත මත්තම් භවිෂති. ඊ දැක්කයි කියලා මොනම කෙලෙසක්වත් නැහැ. නමුත් ඒක නැවත නැවතත් හොරෙන් බලණ්ඩයි මේක මේ දැකපේක වාසනාවක් කියලා නැවත නැවත බලණ්ඩයි ගියොත් ඒක දිගේ අනේකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ රූප බලන් දෙපයි කියලා හෝ නැත්නම් ඇත් දෙක වහගෙන හිටපන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. ඒ රූපේ බලල සතිය එතනින් නතර කරන්න පුළුවන් නම් අන්න බුදුහාමුදුරේ එතන ඉන්නවා. එතන ධර්මයේ තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝකෙ තියෙන ඒ කෙලෙස් ඉපදින જાති රූප නැති කරන්න හදන සભ્યත්වයක් නෙමෙයි බුද්ධ මේ මේ දේශපාලනේ තියෙන්නේ. දේශපාලනේ කියන්නේ නරක රූප වකලා තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ නරක අහලා තියන්න ඕන කියලා මේ රූප වලට රිදියන් දන්න හදනවා. ඒ බලන එකට නෙමෙයි. ඔක්කොම සදාචාරවාදීව හෙළුවෙන් ඉන්න කියලා මං කියනවා. හොඳලාට තේරෙන්නේ මේ බලන එකාගේ භාවනාවේ වැඩි තියෙන්නේ. කොයි එක බැලුවත් නාගිතහමතුරු නටන නාටිකාංගනා අධ්‍යාය බලලා අසුවේ පහල කරගෙන ඒකෙන් නිවන් දකින්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට ඒක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ හා සමාන දියුණු සතියක් ඇති කරගත්තොත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් බුදුසෙනසෙයි බොහෝම ලාවට යන් දියාරු ගතියට මේ සතිය පෙන්නලා පරියංකේදී හදලා සක්මනට දැම්මට පස්සේ ඒක රූපතියේදී සද්දයේදී වේදනා දැනෙද්දී රැකගන්න කියනවා. රැකගෙන ඒ සිදුවෙන සිද්ධියේදී තමයි මේ සතිය මේ එක වාහන නැති පාරක එක ට්‍රක් එකක් තියදී ඒ ට්‍රක් එකේ වාහනේ අරගෙන යනවා වගේ එකක් නෙමෙයි. එහෙට මෙහෙට වාහන ගොඩක් යනවා. Taman හප්ප ගන්න නැතුව යන එකයි තියෙන්නේ. ලංකාවේ තියෙන නීතිය තමයි ඇක්සිඩන්ට් එකක් වුණොත් කාගේ අතේ වැරද්ද වුණත් අනතුරු වළක්වා නොගැනීමේ වැරද්ද රුපියල් 5000කට ගහලා තමයි කතාව පටන් අරගන්නේ. ආණ්ඩුවට 10000ක් හම්බ වෙනවා. කවුරු ඇක්සිඩන්ට් කරගත්තා. ඒ තමයි මේක මේකේ නීතියත් එච්චරයි. අප්ප ගත්තොත් ඌ ඇවිල්ලා උඹේ හැප්පුවත් ඌ ඇවිල්ලා උගේ හැප්පුවත් අනතුරු නොයලකීමේ හැකියාව දඬුවම දෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඇත් දෙක වහගෙන නැත්තම් මේ ආරක්ෂක භූමියක ඉඳගෙන සත්‍ය වඩන එක තමයි පටන් ගන්නෙ නිකන් තවානක පැල ටික හදා ගන්නවා වගේ. නමුත් ඒක ගිහිල්ලා ශේස්ත්‍රේ හිටෙව්වට පස්සේ নানা ආකාර විදිහට මේකට අභියෝග එනවන්නේ අභියෝග එනකොට පුළුවන් තරම් එතනදී මේ අරමුණ මාරු වුණා ඉරියව්ව මාරු වුණා කොයි දේ මාරු වුණත් සතිය කැඩෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් එයාට තේරෙන මේ ආරම්භක සතිය බොහොම සියුමැලි එකවරකට එකයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් බොහොම අමාරුයි පුරුදු කරන්න ඕනේ. නමුත් මේක වැඩිලා ඉස්සරහට යනකොට බුදුමාකාර විදිහේ ක්‍රියාකාරකම් වලට හැදෙනවා. නිකම් නිකම් මේ බුතියන් හිටපු කොල්ලා පොඩි බබා ටිකක් ලොකු වෙලා තොටිලි වැටෙන් පැන්නට පස්සේ මේක මොන තරම් සෙල්ලම් කරනවද? ඉස්සලා ඉස්සලා මේ තනින් දෙන කිරි ටික බී ගන්නවත් බෑ. පස්සේ මේක වැවිලා එනවා. ඊටදී බොහෝම ශීක්‍රයෙන් ගන්නවා මේක. ආන්නේ වැඩිගෙන යනකොට යට අභියෝග දෙන්න ඕනේ. ඒ දුන්නට පස්සේ තමයි එයා තීරුම් අරගන්නවා හැම කෑවට කමන්නේ හැම කියන්නේ රසමස උලක්. ඒක ඇතුලේ කොක්ක තියෙනවා. දැක්කම gediya පිටින් කන්න ගියොත් තමයි කොක්ක ගැස්සෙන්නේ. ටික ටික කාපන්. කනකොට කාපන් කිරලා කියලා කියන්නේ. තොගේ පිටින් කන්න යන්න එපා. එහෙම නැත්නම් දැනගත්ත ගමන් මෙතනින් එහාට මේ අනතුරුදායක තැන කියලා එතන නතර කරන්න පුළුවන්කම තියෙනවනම් අර මේ කුරුළු පැටියට වගේ ඌ නැවතත් ශේෂ්ත්‍රයට යන්න පුළුවන්. අඳුර පාන්න පුළුවන්. මගේ තන මට ඉන්න පුළුවන් නම් ආව වටන්න බෑ කියලා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන්න හදනකොට ඒ කියන්නේ හැම කෑවට කමක් නැහැ. ඇතුලේ තියෙන මේ බිලිය කොක්ක දැනගන්න කියලා විතරයි බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ තියෙන සාමාන්‍ය කතාවල උගක් අමාරුයි තැන් තැන් වල තමයි තියෙන්නේ. නමුත් ඒක බුදුරජාණන්සේ හෙලි කරනකොට ඒ කියන්නේ මේ විපස්සනා භාවනාවේ සතියේ තියෙන මේ අතිරේක ලාභය හෙලි කරනකොට පුදුමාකාර සෙල්ලක්කාරකමක් තියෙනවා. ඒ උපකාජීවකයේ කතාව මම හිතනවා අහලා තියෙනවායි කියලා බුදුරජාණන්සේ ඉස්සල්ලාම මේ උද්දගයාවේ ඉඳලා මිගදායට යනකොට එක මනුස්සයෙක් හම්බෙන්නේ උපකාජීවකයා. ඉතින් ආජීවික දැකලා ලස්සන දකිනවා මේ රූපය. අහනවා ඔබ වහන්සේ කවුද ගුරුන්නාන්සේ මොකද්ද මේ කියලා. බුදුහන්සේ කියන්නේ ආඩම්බරෙන් වගේ කියන්නේ මම අනන්ත ජීන. හරිපුත්‍ර කියන්නේ ඒ මම කියලා යනවා. ඒ කියන්නේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා මම විශ්මය පාල කරලා ගියයි කියලා. ගියාට පස්සේ ඒ වගේ කතාවක් මේකේ තියෙන්නේ ඒ මනුස්සයා ගිහිලා වැද්දියක් කතා කරනවා. එන්දර පස්සේ ওই වැද්දී මේ මනසට හරියට කෙනෙහිලි වචන කතා කරනවා මොනවක්වත් දන්නේ නැති එකයි කියලා. උන්න ඔය වාගෙම කතාවක් තියෙනවා ධම්මපද කතාවක. අනුසෙක් මේ ගෑණි මේ ශිෂ්ටාචාර කාන්තාවක් ඉල වැද්දෙක් එක්ක ඉන්නවා. ඔය සිංහ බාහුව කතාවේ තියෙනවා වගේ. ඉතින් මේ මිනිස්සයා වැද්දට දඩමත් හොයලා දෙනවා, දුනුති යමුණලා දෙනවා, ගොදුරු හදලා දෙනවා. දරුවෝ තුන්දෙනෙකුත් හම්බ වෙනවා වැද්දාට දාව. එක දවසක් බුදුරජාන් වහන්සේ මේ කැලේට වඩිනවා මේ මේ දරුවෝ ගැනම අනුකම්පාවෙන් තමයි. ගියාට පස්සේ වැද්දා උදේ යන ගමන් බුදුරජාණන් වහන්සේ ගහක් උඩ ඉන්නවා දකින්නවා වැද්දට ඒක අවමංගල්‍ය ලක්ෂණයක්. සාමාන්‍ය සංඝයා කෙනෙක් උදේ දැක්කොත් මේ මුස්පින්තුනේ කියන්නේ. ඒකයි සංඝයා පාන්දරම පින්ඩ පාත යන්නේ නැත්තේ. සංඝයාර හීනෙන් දැක්කත් මරණයක්. ආමුදුකෙන් කියන දා හීනෙන් දැක්කම ඉවරයි. ඔය මෙහෙම දැක්කර කමන්නේ ඕව හිතේ තියාන බලන්නයි මම යන්නවා. මම භයානක දෙල්ලම ආමුදුරෝ කියලා කියන්නේ. ඉතින් මේ මනුස්සයා දකින්නට ආමුදුරෝ දකින්නට නැද්දකින් කියාගෙන යනවා. අනේ ගිහිල්ලා මුළු දවසම ඉන්නව මොනක්වත් ගොතුරක් හම්බෙන්නේ නැහැ. එනකොටත් මේක අටවගෙන ඉන්න අපා උන්ටලා ඔන්න බුදුහාමුදුරු මිනිහට තරහ යනවා. තරහ ගිහලා දුනුතිය ආදිනව විදින්නේ. ඒතර බුදුරජාන්සේ මේ මනුස්සයා ඒ දුනුතිය විදින්න ආදන ඉරියව්වෙම ගල් කරනවා. එයා හොඳට හැන්දකොරේ. ඉතින් අර මහගෑණි කියන ලොකු පුතාට මේ වෙලාව නම් තාත්තා එන වෙලාව පුතේ කියලා බලපං කියලා. ඊයා යනකොට තාත්තා දෙන්න හදනවා වැඩේ අතන ඉන්න ශ්‍රමණේකට ඌට ඉස්සලා මන් දෙන්නම් කියලා මේ තාත්තගේ හතුරෙක් කියලා හිතලා මෙයත් දුනු තියා දෙනවා. අදිනකොට මුද්‍රණසී යත් ගල් කරනවා. දැන් දෙන්න දෙපැත්තටලා ඉඳගෙන නිකන් තොරණක වගේ බලාගෙන ඉනවා. දෙවෙනි පුතා යනවා. දෙවෙනි පුතාත් ඈතින්ලා දකින්නකොටම පේන්නේ තාත්තටයි මේ එකන ඉන්ද්‍රජාලිකෙක් ඇවිල්ලා මොනවාරි කරදර කරන්න හදනවා. ඒ නිසා මෙයා දෙන්න හදනවා. එයත් ගල් වෙනවා. හතරවෙනි පුතාට යනවා. තුන්වෙනි පුතා ඒත් ගල් කරනවා. ඒක හොඳටම රෑ වෙලා මහගෑණි කල්පනා කරනවා මේ මිනිහත් නෑ දරුවෝ තුන් දෙනෙක් පස්සේ යනකොට පේනවා තුන් දෙ හතර දෙනා මිටකන බුදුහාමුදුරන්ට විඳින්න ලැහැත්ති. අයියෝ මගේ බුදු තාත්තෝ මොකුත් කරන්න එපා මගේ තාත්තා කියලා කෑ ගන්නවා. ඒසුට අර හතර දෙනාටම සීහෙනවා. ඊන උඹ කියන්නේ බෑ උඹ තාත්තා මැවිලා ඉන්නවයි කියලා මේ මේ අනුසය අපිලා අපි දන්නවනේ කියලා මේ මනුස්සයා කියන්නේ මගේ බුදු තාත්තා කියලා. අර වැද්දා හිතන්නේ මේ මගේ ගෑණිගේ තාත්තා මේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් ඒ ජවනිකා ඉවරයි. බුදුහන්සේ ඊට පස්සේ වාඩි කරලා බණ කිව්වහම අර වැද්දායි දරුවෝ තුන්දෙනා සෝවාන් වෙනවා. මේකේ තියෙන ලස්සනට නැත්නම් මේකේ තියෙන මේ ලුණු බලන්න බුදුදහමේ පහුවෙද සංඝයාට කියලා කියනවා ඊයේ රෑ මෙහෙම වැඩක් වුණා මම ගියා මේ හතර දෙනාම ඇවිල්ලා මට විදින්න ගියා. ඊට පස්සේ ඇවිල්ලා මහා මිනිස්සයා කෑ ගහනකොට මේ කටේ සිද්ධිය සිහියාව මම බණ කිව්වා. හතර දිනාම සෝවාන් වුණා. ඒක සංඥානික සංසී ඔබ වහන්සේ බේරගත්ත අම්මා තාත්තා කියපු මහවැද්දි. නෑ එතකොටමත් එයා සෝවාන් වෙලා හිටියේ කියනවා. දැන් සංඝයාට නිකන් අපබ්‍රන්තයි. ඒක කොහොමද සංසී මේ වැද්දියක් නෑ සෝවාන් වෙච්ච කෙනෙක් වැද්දෙකුට උපස්ථාන කරන්න කියලා. ගොදුරු හොයලා දීලා දුනුදි හදලා දීලා කොහොඳ උපස්ථාන කරන්නේ කියලා බුදුරජාණන්සේ කියනවා පාණිනාමි වනේනාස විසං න අන්වාගමේති. Tamange අතේ විස නැත්තම් වසභාජනට අත දැම්මට විස යන්නේ නැහැ. ඒක වන් වෙච්ච එක නෑ ඒ ස්වාමි පුරුෂයාට මේ මොඩ වත සැපයුවත් මේ සතුම් මරණ හැඟීමකවත් මොනන්නේ මනුස්සයාට ඕන දේ කරන්නේ. ඒ නිසා එයාට අකුසලයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මට පේනවා මූණ වල හැටි දැන්. ඊයර නිකන් මේ ලේ නැතුව ගිලා B පොසිටිව් දෙන්න වෙලා තිබුණේ. දැන් අනිත් පැත්ත කරකොල තැරියා වගේ මේ බුදුරජාණන් වහන්සේ මේ කියන එකේ අපි කොහෙන්ද කොට එන්නේ කියලා. Tamange ate වස නැත්තම් තුවාල නැත්තම් වසභාජනයට අත දෙන්නට කමක් නැහැ කියලා. ඒ නිසා මොන කෙලේශයක් අත ගෑවත් කමක් නැහැ. එයාට කෙලස් වෙන්නේ නැහැ. එලෙබසිටි 100 තියෙනවා. සතිය තියෙනවා නම් අප්‍රමාද වෙනවා නම් බුදුචාන්සේ ඒගොල්ල තමයි ඊට පස්සේ පිට කරන්නේ ධර්ම දූත සේවාවට. මොදි ගියාට කෙලෙසෙන්නේ ආයේ. ඉතින් ඒ නිසා මේ කෙලස් තිබුණ පළියට හැම වෙලාවෙම යුව ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙන්නේ නැහැ. කෙලස් හරියට නිකන් කොහොල්ල බබා වගේ අතින් ගැහුවොත් තමයි අහුවෙන්නේ. ගන්න තු ඉතින් ගන්න තියෙන්නේ. කෙලස් කොහොල්ල බබා වගේ ගැහුවොත් ගන්න බෑ. ඒක වෙනම කතාවක්. ගැහුවෙන් අතින් අතට අහු වෙනවා. අතින් ගැහුවත් අහු වෙන නිසා ඒකට ගහන්න නැතුව ඉන්නවනම් ඒ වැරදට නොපෙළඹී වැරදටපත් නොවි සිටීමේ හැකියාවට අපි ශික්ෂාව කියලා කියනවා. සීලේ වශයෙන් ශික්ෂක වෙනවා. සමාධි වශයෙන් ශික්ෂාව තියෙනවා. ප්‍රඥා වශයෙන්. මෙන්න මේ ක්‍රමයේ යටදී මේ පිං කරනවා කියන එකත් එක්ක කතා කරන්න ගියොත් මහා පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. පව් නොකර සිටීම සහ පිං කිරීම කියන දෙක ගත්තාම පව් නොකර සිටීමේ තියෙන්නේ විරමණයක්. වෙන්න තියෙන වැරද්දක් නොකර සිටීම. මේ කරන්න ගිය ගමන් මොන හරි එතනදී පහළ වෙන චේතනත් එක්ක කොහොමද මේ යමක් නොකර සිටීමේ මේ ශික්ෂා කටයුත්තත් මේ පිනත් එක්ක කටයුතු කරනකොට තනියම කල්පනා කරලා බැලුවොත් කොච්චරක් සබ්බපාපස්ස කරලා පුරුදු වෙච්ච කෙනෙකුටද පුළුවන් කුසලස උපසම්පදා වෙන්න කියලා. තමන්ගේ හිත හික්මීමෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වඩා ගත්ත කෙනාට නැත්තම් නූපන්න කුසල් නොයිපති වීමේ දක්ෂ වෙච්ච කෙනාට උපන්න කුසල් පහළ වීම දුරුවා කියන දක්ෂ වෙච්ච කෙනාට විතරයි බුදුරජාණන්සේ තුන්වෙනි වතාවට කියන්නේ නූපන් කුසල් නොයිපද වීමට කටයුතු කරන්න කියලා. ඊට පස්සේ හතර වෙනුවට කියනවා උපන් කුසල් අභිවර්ධනය සඳහා කටයුතු කරන්න කියලා. මෙන්න මේ දෙක පැටලුණාට පස්සේ තමයි අර විරමණය පවු නොකිරීම කියන එකේ මූලික සුදුසුකම් දෙක නැතුව නැත්තම් සතර සම්‍යප්පදාන වීදී තියෙන පළවෙනියම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්තං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. තාම චිත්තසංතානයේ තමන්ගේ නෝපන් අකුසල් නොඉපද වීම පිණිස චන්දං ජනේති කුසල ඡන්දය පහල කර ගන්න. වායමති පොඩි වෑයමක් කරලා බලනවා. විරියං ආරභති ඊට පස්සේ ඒක තේරෙනවා නම් ඒක දිගේ විරියං ආරෝප කරනවා චිත්තම් පග්ගහන ඉත දැඩි කර ගන්නවා පදහති. ඉතින් ඒ නිසා එක චිත්තක්ෂණයක සතිය ඇති කරගත්ත එකනා ඊගාව චිත්තක්ෂණයත් සතිය සඳහා කටයුතු කටයුත්ත කියන්නේ ඊගාව චිත්තක්ෂණයට එන්න තියෙන අකුසල් නූපන්න අකුසල් නොයිපදවීම සඳහා ගන්න ප්‍රයත්නය. ඒ කියන්නේ පරිස්සම. ඒ නිසා පළවෙනිම චිත්තක්ෂණය ඇති කරගන්න එක ලොකු විප්ලවීය වෙනසක්. ඒකටත් වැඩිය වැදගත් වෙන්නේ දැන් මේ චිත්තක්ෂණය මට දැන් සතිය තියෙනවා කියලා දන්න එක. සතිය තිබුණත් ඒක දන්නේ නැත්නම් ඒක වෙන පැත්තකින් සරුවචනංශයෙන් පෙන්ලා දෙනවා. අවුරුදු 6ට අඩු ළමයා හරි අවදියක ඉන්නේ. නමුත් කවදාක කුසලයක් වෙන්නේ නැහැ. එයා දන්නේ ඒක කෙලස් නැත්නක් කියලා. නිවන් දකින්න බෑ. එයා ඉන්නේ පිරිසුත් තැනක. නැත්නම් එයා දන්නේ නැහැ. සමාදම් වෙන්නේ නැහැ. ඒකට එයාට ආනිසංස නැහැ. අපි මේ කෙලෙසක ඉඳගෙන يعني ඩොං ගණන් කාලා එක වෙලාවක් කියනවා ඔච්චර පෞති වුණත් කමන්නේ එක චිත්තක්ෂණයක් සතියින් ඉන්න බලන්න. අර එයා වාර්තා කරොත් මම සතියෙන් ඉන්නවයි කියලා ඒක අහන්න ඕන කොහොමද දන්නේ සතියෙන් ඉන්නවයි කියලා. අන්නේ සතියට යෑමටත් වඩා වැදගත් වෙන්නේ සතිය මම ඉන්නවයි කියලා දැනගන්නේ. මේක මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් දෙයක්. හොඳ වෙලා බෑ අපේ ධම්මසත්‍ය හැමතරෝ ස්ථානේ හදරන කියලා තියෙන හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙනවා. අනිත් මිනිසුන්ට තේරෙන්න ඕන. ඒ නිසා පළවෙනිම අවස්ථාවේ යම් කිසි කෙනෙක් සතිය පිළිබඳව මේක තමයි සතිය. අනේ මට මෙච්චර කෙලස් දෙද මේක හදාගන්න පුළුවන් උනායි කිව්වොත් ඒක ඒක සුද්ධ කරලම දෙන්න ඕනේ. ඒක තමයි කමඨහන් සුද්ධ කරන්නේ. ඊට පස්සේ යාට දෙන තියෙන බාහිර দূරේ দূර භාරය තමයි මේ චිත්තක්ෂණේ තව චිත්තක්ෂණයක් කරගන්න. සතිය තව පොඩ්ඩකට පවතිනකොට වෙන්නේ නූපන්න කුසල් තව දුරටත් නොයිපද වීම සඳහා කටයුතු කරනවා. මෙන්න මේක මේ කුසල් නැති සමා වෙන්න අකුසල් නැති චිත්තක්ෂණ තුන හතරක් යනකොට තමයි යාට තේරෙන්නේ මම දැන් අලුතෙන් රත් කරන්නේ. හැබැයි පරණ වේ දුක් කර්ම ශක්තිය නිසා වේදනාව එනවා, තත් දැහෙනවා, හිතවිලි එනවා. එතකොට හිත කීරි ගෑවෙනවා. නමුත් ඒක මේ දැන් කරන එකේ නෙමෙයි. පරණ අකුසල කර්ම වලින්. එතකොට යාට සිද්ධ වෙනවා මේ මේ තියෙන පිරිසුදු චිත්තසංතානේ යම් ආකාරයකින් කලින් හටගත්තා වූ අකුසල තියෙනවා නම් අන්න ඒක දුරුවන් කිරීම සඳහා ගත යුතු ප්‍රයත්නයක් තියෙනවා. ඒක කියනවා ඉස්සල්ලාම නගරයක් හදාගත්තට පස්සේ රජුරු අන්තපුරයක් අන්තපුරේ වටේට බැමි බැඳලා දියාගල් හදලා කුරුබිලි තියලා කාවල්කාරයෝ තියලා ඒක ආරක්ෂා කරනවානේ. එතකොට ඒ බැම්මෙන් පණින බෑ කාටවත්. ඒතර රජුරෝ දන්නවා හතුරෙක් කෙනවනම් මේ මුරකවල් හතරෙන් එන්න ඕනේ වෙනෙන්න තැනක් නැහැ කියලා. නමුත් මේ වෙනකොටත් ඇතුලේ ඉන්නවත් දන්නේ හතුරෝ ඔත්තුකාරයෝ විදියට. ඒක රකින්නේ කොහොමද? ඒක නිසා ඉස්සල්ලාම අපි කන දිවනාතේ වහගෙන එකම අරමුණට හිත දාගෙන එහිම සතිය පවත්නකොට ඒක හරියට නගර නගරයට ආරසාව දුන්නා වගේ. කොටුතාප බැඳා, අගල් හැදුවා, මිනිව මෝරුයි කිඹුලෝ ගෙනත් දැම්මා, මුරකාවල් දැම්මා, කුරුබිලි හැදුවා. මේක දිගේ බලාන යනකොට පේනවා දැනට ඇතුලේ මොනවද ආරවුලෝගයක් තියෙනවා. ඒ ආරවුල් දැනට තියෙන අකුසල කර්ම. අන්නේ දැනට තියෙන අකුසල කර්ම දුරු කරාට පස්සේ තමයි මේ මේ ක්‍රම දෙකකින් සතිය පිහිටුවාට පස්සේ නැත්තම් ඇතර සතිය කියන්නේ ඒක සම්‍යක් ප්‍රදාන් වීරිය කියලා කියනවා සතර සතිපට්ඨානෙන් පස්සේ නේක ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ නූපන්න කුසල් නවපදීම් පිණිස කටයුතු දෙයි. ඉතින් අපේ බෞ සාමාන්‍ය බුද්ධ ධර්ම ක්‍රමයේ හැටියට ඒ පවෙන් වැලකීම පැත්තක තියෙද්දි එහෙම නැත්තම් විරමණය පැත්තක තියෙද්දි එහෙම නැත්තම් සබ්බපාපසකන්නම් පැත්තක තියෙද්දි මේ කුසලසූප සම්පදා කරන්න හදන එක. ඒක හරියට ශල්්‍ය කර්මයට ඉස්සල්ලා දෙදා පිරිසුදු කරලා පරිසරය පිරිසුදු කරන්නේ නැතුව ශල්‍යාගාරයක නැතුව හදිසියෙ කියලා කුස්සියක තියලා දෙකට කැපුවොත් මොකද වෙන්නේ ලෙඩාව. නැත්නම් කක්කුස්සියක තියලා හදිසිය කියලා. ත්‍රිවණට අඩිය මාරකට වැටෙනවා. මොකද විවෘත වෙන විවෘත වෙන පටකොලට අලුතෙන් කෙලස් අලුතෙන් මේ විස බීජ එනවා. ඉතින් ඉස්ලාම කරන්න ඕනේ මේකට ආරසා කරගන්න ඕනේ. ඒ නිසා සතිය වඩනකොට යෝගාවචරය හේන් රූප පේන එකෙන් කෙලෙස් එකන ගැන වැඩි කල්පල වෙන්න යන්නේ නැහැ. කණේ සද්දහිල එන කෙලෙස් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ආපුකමේ හැටියට රාත්තල් ගන්න දැන තුන කාලා තියෙන දැන් බලනවා මේ කෙලෙස් නොයිපද වී එක දිගට ගලන චිත්තක්ෂණ නැත්නම් විරමණ සීලෙන් එහෙම නැත්නම් සතියෙන් නැත්නම් අප්‍රමාදෝ කොච්චර චිත්තක්ෂණ කියක් පවත්වන්න පුළුවන්ද ඒක සාමාන්‍ය කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ හුස්මර කීයක් එක දිගට බලන්න පුළුවන් පියවර කීයක් එක දිගට බලන්න පුළුවන්. එතෙන් කොච්චර විනාඩි ගාණක් තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඉතින් ඒකෙන් දැනගන්න පුළුවන් මේ යෝගාවචරය මේ ආරම්භක ශේෂයේ වශයෙන් ගෙපල සුද්ධ කරගෙනද තියෙන්නේ කියලා. ඒක කරගත්තට පස්සේ එහෙම ඉන්නකොට අරමුණේම ඉන්නකොට ඉරියව්වෙම ඉන්නකොට ඔන්න වේදනාවක් එනවා. ඒකට යෝගාවචර දන්නවා මේ ඒක ඉස්සර වෙච්ච එක එරියස් ගෙවන වෙලාව. නැත්නම් සද්දයක් එනවා. නැත්නම් හිතවිලක් එනවා. එතකොට කියනවා ඒ සද්ද වේදනා හිතවිලි තියේදී ඒකට තරහක් එනවා ඒක ස්වභාවිකයි නමුත් ඒක ඥානාන්විත නෑ ඒක තියේදී Tamanට පුළුවන් ද බලනවා ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ද කියලා බලනවා ආනාපානේ පවත් ගන්න ඉතින් මේක තමයි උගාක් අමාරු තැන ඒ හිතන යෝගාවචරය ඉඳනවා අර සද්ද වේදනා හිතවිලි ඔක්කොම නතර කරන්න ඕනේ මේ ඒක තමයි අපේ පරම යුතුයකම කියලා එහෙම නැත්නම් මම භවනා කරන්න කෙනෙක් වශයෙන් මට ලැබිය යුතු දෙය කියලා කිසිසේත්ම නැහැ Tamanට තියෙන්නේ ඒ සද්ද ටිකක් තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන්. වේදනා ටිකක් තියෙද්දි පවත්වා ගන්න පුළුවන්. හිතවිලි ටිකක් තියෙද්දිත් පවත් ගන්න පුළුවන්. ආහනේ කුපුණාට පස්සේ මම මේ කතා කරන විපස්සනාව. තේරෙන්න පටන් ගන්නවා මොනවත්ක්ම කරදර නැත්නම් වගේ නෙවෙයි ටිකක් තියෙද්දිත් කරත හැකි. එතකොට සතිය ප්‍රමාණාත්මක වර්ධනයක් නෙවෙයි තියෙන ගුණාත්මක වර්ධනයක් ඇති ඒ වාහන නැති පාරක වාහන එලවලා එලවලා පුරුදු වෙච්ච එකනට එකක් දෙකක් වාහන තියෙන පාරේ ටිකක් සෙනක පයින් ඉන්න පාරේ ටිකක් වල්සත්තු පයින් පාරේ ගොඩ පුරුදු වෙනවා. මේක දිනු කෙරුවට පස්සේ තමයි යාර තේරෙන පටන් අරගන්නේ මේ වර්තමාන මොහොත කෙලස් නොකර රකින්නවා කියන එක මේ මොහොතේ අපි ගත්ත ශික්ෂාවට අයිතුණාට පෙර කරලද කර්ම ශක්තිය මේලා ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වෙන්නේ නැහැ කියලා මේ ලෝකේ කවුරක්වත් නැහැ. මේ අපි භාවනා කරන්න ගිය කියලා සද්ද නතර වෙන්නේ නැහැ ලෝකේ. අපි භාවනා කරන්න ගිය කියලා වේදනාවක් නතර වෙන්නේ නැහැ කාගේවත්. අපි ව්‍යවහාර කරන්න ගියා කියලා හිතවිලි දෙක නතර කරන්න බෑ මොකද ඒ ඒව තොග ගණන් තියෙන්නේ. ඒ එන වෙලාවේ හිතා ගන්න ඕන අනේ දැන් ආවොත් මේ එන වේදනාවට වෛර කළා මං අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. මොකද දැන් භාවනා කරමින් ඉන්නේ. මේ එන සද්දයට වෛර කළා මං අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. මං භාවනා කරමින් ඉන්නේ කියලා ඒවා සතිය උරගා බලන්න දිනුපවණු කරන්න කාරණාවක් කරගත්තොත් එන්නේ එන්නේ එන්නේ යාට තේරෙන පටන් අර ගන්නවා. සෑහෙන කරදර තියේදී සෑහෙන සද්ද තියේදී කරගෙන යන්න පුළුවන්. ඒක පුදුම වර්ධනයකට එනවා. ඒ වෙලාවේදී තමයි ඔය ඇහෙන් එන රූප, කනෙන් එන සද්ද ආදී වගේ දේවල් වලට යන්නේ ඉස්සෙල්ලා අර කායනුපස්සනාවේ වඩා ගන්න ලද සතිය භාජනෙට ඇවිල්ලා භාජනෙ පිරෙන්න යන්න. තමන්ගේ භාජනෙ පිරෙන මට්ටමට ගියාට පස්සේ තමයි ඒ එන එකක් එකක් අල්ලගෙන ඒවත් තිබුණට ඒ මතින් මනාපමනාප පහළ නොවෙන්න කටයුතු කෙරුවට පස්සේ නම් තේරෙනවා මෙන්න මෙවැනි චිත්ත tattයක් එහෙම නැත්නම් අධිකාරී ශක්තියක් හිතේ ඇතුණට පස්සේ තමයි ඔය ධ්‍යාන භාවනා එහෙම නැත්නම් විපස්සනා ඥාන වගේ කියන අධි කුසල් වලට කුසල් කිරීමේ හැකියාවක් ඇති වෙන්නේ. ඉන් මෙපිටත් කුසල් කරන්න පුළුවන්. නමුත් ඒ යෝගාවචරය දන්නවනේ මේ කුසල් කිරීමේ ප්‍රධානම දේ ඒකේ කුසල් කිරන්න යෑම හරහා අකුසල් නොවෙන්න කටයුතු කරගන්න පුළුවන් නම් මිස නැත්තම් අර හදිසි කියලා ඔපරේෂන් එක කුස්සිය කරන්න හදනවා ඒක තමයි ඔය පසුගිය කාලේ අපේ සාසනයට වෙච්ච එක වැරද්දක් අපිත් එක එකනා වගේ කියන්න ඕනේ මේකට. අපි හිතනවා අර පවු නොකිරීමේ නැත්නම් සබ්බපාවසා කරනම් කියලා මේ මුලින් කළ යුතු දේ මුලින් කරන්නේ නැතුව ලේසියටත් පහසුවටත් වෙන එකක් කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපේ අර සතිය පිහිටන වැඩේ තවත් පස්සට යනවා. කවදා හෝ ඒ දෙක පිළිවෙලට හදාගත්තට පස්සේ තේරෙනවා මේ සතිය පිහිටුවා ගත්තට පස්සේ එහෙම නැත්නම් යම් ප්‍රමාණයකට අප්‍රමාද වුණාට පස්සේ ලෝකේ තියෙන ඉතාමත්ම බරපතල කුසල කර්ම ඉබේ Taman ළඟට එන්නේ. අකිරියෙන් කරන්න පුළුවන් නිසා ඉස්සල්ලාම තමන් ඒකට සුදුස්සෙක් කරගන්න ඕනේ. එහෙම කරාට පස්සේ කීතයිගේ මායයට පුළුවන් නම් මට රූප පෙන්නපන්. පුළුවන් නම් මට සද්දාතවපන්. ඕන දෙයක් කරපන්. මොකද මම දන්නවා දැන් හදිසියක් වුණොත් නිවාපේ මොකද්ද කියලා. හදිසියක් වුණොත් හිත තියන්න ඕන තැන දන්නවා. එහෙම නැත්නම් ക്ഷേම භූමියේ දානවා. එහෙම නැත්නම් නිර්මල තැන දානවා. නික්ලේශී තැන දානවා. ඉතින් ඒ දේ හදාගන්න නැතුව තමන්ගේ ජීවිතයේ ඒ අඩේ ඒ වාංගු වෙන තැන හදාගන්න නැතුව අපි බරක් වාංගු කරන්න හැදුවොත් එමෙ හෙල්ලෙන අඩේක තියලා වැඩේ හරියන්නේ නැහැ. ඒක සඳහා කවුරු හරි කියනවා නම් මේ බුද්ධ ශාසනය දැන් කරන්න බෑ කියලා ඒක ඉතින් ලේසියට පාසුටයි කරන බොරුවක් කියලා මං කියනවා. කරනවා නම් දැන්. කරනවා මෙතන. කරනවා නම් මම. එනිසා සෙන් බුද්ධහම කියනවා නම් මෙතන නෙවෙයි නම් කොතන දෙයක් ඕ දැන් නෙවෙයි නම් කවද දෙයක් ඕ තෝන වෙනම් කවුද යකෝ? අපි හිතන නෑ නෑ අපිට මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා වැඩේ කරලා දෙයි කියලා. කාටවත් කරන්නේ. අපේ හිත පිට ගියාට පස්සේ හිත පිට යන එකේ මනාපමනාව පහළ වෙන එකට මෛත්‍රී බුදුහාමුදුරුවෝ කරන දෙයක් නෑ. කවුදම සරුවචන් ආශිර්වාද කරන දෙයක් නෑ. සරුවචන්සේ කියත හැකි ඔන්න ඔතනදී තමයි යම කෑවට විතර නෙවෙයි බිලිය ගැසෙන්න ඔන්න ඔතනදී බිලිය ගැස ගන්න නැතුව ඉන්න නම් ඒකට අත දාන්න ඕනේ. එතෙන් යන්නම දෙන්න ඕනේ ගිහිල්ලා බලන්න ඕනේ. මට මෙතෙන්ටත් ගිහිල්ලා රූපයක් දැක්කා. ඒක අර මාළුක පුත්තු සහන් තමයි හරි ලස්සන කියන්නේ. පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනා කීයති නොපචීයති එවන්තෝ චරති සතෝ රූපෙත් දකිනවා. මනාපමනත් පහළන. එතකොට මෙයා දැනගන්න වහාම එන්න ඕනේ මගේ ගෝචර භූමියට. ඒ නිසා රූපෙත් දැක්ක වේදනාවක් පහළ වුණා නැත්නම් මනාපමනත් පහළ වුණා. එතකොටම Taman දැනගන්නවා නැවත නිවාප භූමියට එන්න ඕන කියලා. අන්න එතකොට තේරෙනවා අර මිත්‍යක් භාවනා කරලා හදාගත්ත මේ මූල කර්මස්ථාන නැත්නම් අපි කියන ඒ නිමිත්ත කොච්චරක් Tamanට අර ඉබ්බ යන යන තන කටුව අරගෙන යන්න වගේ Taman එක යන දෙයක්ද මේක සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන කටයුතු කළොත් මරණ චිත්තක්ෂණේ වික්ෂිප්ත මනසක් ආවත් මේ සත්‍ය විසින් යාව කොට දාලා දෙනවා ඒ සෝතානුදත්ත සූත්‍රය සඳහන් කරනවා මේ ජීවිතේදී යම් විදිහකට සුත්තා දත්තා ಪರಿචිතා මනසානුපෙක්කිතා ජිත්‍යා සුප්පටි විඥා කියන විදිහට මේ බණ හොඳට අහලා හොඳට කනේ තියාගෙන හිතේ දරාගෙන දුතා දතා ಪರಿචිතා හොයලා බලන්න ඕනේ මේ බුද්ධ ඥානසමෙම කිව්වට මේක වෙයිද එහෙම නැත්නම් අපි වගේ මේ නරපණුවන්ට මේක කළ හැකිද කියලා පරීක්ෂා කරලා එක දවසක හරි පුළුවන් වුණොත් මේ පිරිසුත් තැන ඉඳලා කෙලස් තැනකට යනවා ගිහිල්ලා කෙලස් තියෙන දැනගන්නකොටම ආපහු Taman අර බයලජ්ජාවට පිටිපස්සට වෙන්න වගේ නික්ලිහිතන්ට එන්න පුළුවන් තැනට යනකම් අත්දකින්න එකට කියන්නේ පහන් දැල්ලකට කුරුළු පිහටක් ලං කරොත් කුරුළු පිහට කවදාත් ගින්දරට පැනලා යන්නේ ඒක චිරි චිරි චිරි ගාලා පැත් පිච්චි පිච්චි පිච්චි පිච්චි පස්සෙන් පස්සේ පස්සේ පස්සේ වෙනවා. එතෙන් ප්ලාස්ටික් ලණුවක් ලං කරන්න කියනවා ගිනිසිලුවකට. ඒකේ උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට යනවා. ඒ වගේ තමයි භාවිත මනසක් ඇති එකනා කෙනෙක් වලට යන ළඟට යනකොට යාට ඉබේම බයලජ්‍ය දෙක පහළ වෙනවා. බයක් ඇති වෙනවා මම මෙච්චර හදාගත්ත එක දැන් කෙලසෙනවා. ලැජ්ජාවක් ඇති වෙනවා. මම එන්නකොට තරම් වෙන්නේ නැහැ කියලා ඒ බයලජ්‍ය දෙක නිසා ඔය හිටපු මම මුල් වෙච්ච භූමියටම යපව ගෙනත් දාන්නේ. අන්නේ බවට අත්දකලා තියෙනවා නම් මේ ජීවිතේ. සුතා දචා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා අනු හිතෙන් බලලා තියෙනවා නම් ditthiya suppata vijja පැහැදිලිව මේක හරි කියලා. දැන් මේක තමයි හරි දෘෂ්ටිය කියලා අත්දකලා තියෙනවා නම් මරණ මොහොතදීවත් චිත්තක්ෂණය වික්ෂිප්ත වුණත් කවදාවත් දුගතිකට යන්නේ සුගතිගාමි වෙනවා කියලා බුදුරන්සේ සාතිකයක් දෙනවා. සුගතිගාමි වෙලා කල්පනා කරනවලු මරණ මොහොතදී මං ඊ타ත්ම අවුල් සහගත මනසක හිටියේ කොහොමදයි මේ සුබ තැනකට ආවේ කියලා. එතකොට ද්වන්දා බික්ක වේ උපජ්ජති සතුප්පාදෝ. එයාට සතිය පිහිටනලු මං ගිය ආත්මේ සතිය වඩලා තියෙනවා. ඒ වඩන වෙලාවේදී මේ වගේ දුෂ්කරතා වලට මං ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මරණ වෙද්දී මයි தත්ත්වේ මම අරසේ පාන්නේ උනේ නෑ. නමුත් ධර්ම ආරක්ෂාව තියෙනවායි කිය. ඉතින් අපිට පුළුවන් නම් අපි මේ ගත කරන ජීවිතේ අපට ඒ වගේ හදිසියක් වෙනකොට වැරද්ද කරපු මිනිහට බන බන කෑ ගහ ගහ නඩු කියන වෙනුවට මට බුද්ධ සරණේ තියෙනවා ධර්ම සරණේ තියෙනවා සංඝ සරණේ තියෙනවා සීල සරණේ තියෙනවානේ මට ඉන්න පුළුවන් නම් ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ ඒ කෙනාට සාහිතිකයක් කියන්න පුළුවන් එදිනදා ජීවිතවලදී මේ කණ්ඩුක එකක් වෙලා එන එන එකත් එක්ක කතා කර කර ගැටි ගැටි රිංග ගන්න වෙනුවට Tamange නිවාපේට ക്ഷേම භූමියට යන්න පුළුවන් නම් ඒ කෙනාට තියෙනවා මරණෙදිත් මාව බේරෙන්න නම් මේක තමයි මගේ හොඳම යාළුවට දෙන්න ඕනේ මේක තමයි අපේ දරුවන්ට දෙන්න ඕනේ මේක තමයි අපි ඊගාව પરම්පරාවට කොහොම හරි කරලා මේක දුන්නේ නැත්නම් මේකට නිමි પરම්පරාව බාටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන. මොකද මේක ප්‍රසිද්ධියේ ලෝක ලෞකික ඥානවල නැහැ. ලෞකික ඥානවල තියෙන එක අහුණාට පස්සේ ඒක ඇලීගෙන ගැලීගෙන එහිම වැටෙන එක. එහෙම නැත්නම් ඒ බාහිර දෙයට දොස් කියන එක. ඒ දෙකේදිම පේන තියෙනවා අපේ දෘෂ්ටි වැරදි. වැරද්ද තියෙන්නේ අපේ භාවිත මනසක් නැතිකම. ඒ නිසා දැනට අපි හදාගෙන තියෙනවා යම් ප්‍රමාණයක දී ඇති පහසුකම් යටතේදී සතිය වඩන එක ඕකට ස්වභාවයෙන් මතුවෙන කරදරන හරහා තමයි අපි ඒ කරදරයක් ආපුවාම හිත චිත්තසංතානය පිසුදු තබා ගැනීම කටයුතු කරන නිසා කරදරවලට බනින්න යන්න එපා. ඒ කරදර එන්නේ අපිට අභ්‍යාසයට. එහෙම නැත්නම් ඒව පරිේශන සඳහා අමුද්‍රව්‍ය ආනේක සුද්ධ කරගත්තා නම් තමයි තේරෙයි ඒ කරදර වලට මේ මැරෙන්නේ ඉස්සලා වැඩියෙන් මුණ දුන්නොත් ඒ තරම් ප්‍රමාණයක් මරණ චිත්තක්ෂණය Tamande ඒ කියන්නේ ආර්ය ඥානයකටපත් වෙන්න බැරි වුණා නම් ධර්ම ආරක්ෂාව සැලසෙනවා. ඒ ආරක්ෂාව මේ බුරුම භාෂාවෙන් බුරුම සංස් කියන්නේ Taman පන එපා කියලා සතිය රකින්නවා නම් සතිය ආරක්ෂා කරනවා නම් සතිය විසින් Tamanට ධර්ම ආරක්ෂාව දෙනවා. ඒ සතිය ආරක්ෂාව නැතුව වෙන වෙන ක්‍රම වලට රැක්කට ඒක වෙන්න පුළුවන් සාතික් කරන්න බෑ කියලා. ඒක සාතික් කරන්න බෑ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට වැඩිය මේක ශ්‍රේෂ්ඨකමක් තියෙනවා. ඒ නිසා ඇහැට රූපයක් දකින හැම වෙලාවෙම කණ්ඩ තද්දයක් ඇහෙන හැම වෙලාවෙම මතක තියාගන්න ඒ දෙකට බෙදිච්ච පාරක් හරියට දැනගත්තොත් නිවනට යන්න ඒක පෙරදක්මක් වෙනවා සිටියම් බලා කියා ගැනීමක් වෙනවා විශිෂ්ට ඥානයක් වෙනවා එහෙම නැතු ඒ වෙලාවේදී ප්‍රමාවට වැටුනොත් අනිවාර්යයෙන්ම මාර්ය අවස්ථාව ලබනවා. ඒ නිසා මේ මානව ලබන්ති නෝකාසං මාර්යට අවස්ථාවක් නොදී ඒ ඒ වෙලාවවල සත්‍ය පිහිටුවා ගැනීමට අපි මෙතෙක් කරන ගියකෙත් අභිවෘද්ධියක් අවශ්‍යයි. අදිෂ්ඨාන ශක්තියකුත් උනේ ලෑස්තිලා යන්නත් ඕනේ. මේ ධර්ම දේශනාවත් ඒකටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවද මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා